ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ සබරගමු පළාතේ ද්විතීය සංගනායක අරන්දර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති අරන්දර ශ්‍රී බෝධිරාජාරාම පුරාණ විහාරාධිපති පූජ්‍යපාද අරන්දර විජිතනන්ද ස්වාමින්ත්‍රයන්න් වහන්සේ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 මිත්තං සංඤමෙස්සං තේ මොක්ඛං තේ මාර බන්දනාති සදැහැති වාසනාවන්ත පින්වත්නි මේ හැමදෙනාම සූදානම තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයාට පතල මහා කරුණාවකින් යුක්තව දේශනා කොට වදාළ උතුම් ශ්‍රේ සත් ධර්මයෙන් කොටසකට සවන් දීලා ඒ තථාගත ධර්මය අපේ ජීවිතයට එකතු කරගෙන මේ ලබාගත් මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්නට මේ ලබාගත් මනුස්ස ජීවිතයෙන් ප්‍රතිඵල නෙලා ගන්නටයි අපි හැමදෙනාම සූදානම් වෙන්නේ. ඒ නිසා මේ සුළු වේලාව ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන කිසියම් දහං කාරණයක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්නවා කියන අදහස ඇති කරගෙන ධර්ම දේශනාවට සවන් දෙන්න කියන කාරණය අපි පළමුවෙන්ම සිහිපත් කරනවා. මා මුලින් සඳහන් කළ ගාථාවෙන් සඳහන් වෙන්නේ මේ සමාජයේ සිටින ඔබටත් මටත් අපි හැමෝටම තියෙන හිත පිළිබඳව මේ ලෝකේ ගත්තාම මේ ලෝකේ ජීවත් වෙන හැම පුජ්‍යලයටම සිතක් තියෙනවා. මේ සිත තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සිත පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා. ඉන්ද්‍රයන් හයකින් සමන්විත වුණ මිනිස්යාගේ වඩාත්ම වැදගත්ම ඉන්ද්‍රිය විදිහට මනස දක්වලා තියෙනවා. පුද්ගලයා නිර්මාණය වෙලා තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රයන්ගෙන් අපි නිතර අහන දෙයක් පංච ඉන්ද්‍රයන් චක්කු සෝත ගාන ජීවහා කාය මේ ඉන්ද්‍රිය පහට තවත් එක ඉන්ද්‍රියක් එකතු වෙනවා ඒ ඉන්ද්‍රියට කියනවා මන කියලා මන කියලා ඉන්ද්‍රිය පහට තවත් එකක් එකතු වුණාම සබින්ද්‍රිය කියලා කියනවා. ඉන්ද්‍රිය හයක් කියලා කියනවා. පින්වත්නි මේ ඉන්ද්‍රිය හයෙන් වඩාත්ම වැදගත්ම වෙන්නේ මන කියන ඉන්ද්‍රිය. මන කියන්නේ මනසට. මනස කියලා කියන්නේ හිතට. තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඉන්ද්‍රිය හයෙන් වඩාත්ම වැදගත්ම ඉන්ද්‍රිය වන මනස පිළිබඳව හිත පිළිබඳව සැලකිලිමත් වෙන්න කියලා. පුජ්‍යලයා යහපතට යොමු කරන්නේ ඒ වගේම පුජ්‍යලයා අයහපතට යොමු කරන්නේ හිත හිත පාලනය කරගත් පුජ්‍යලයා යහපත් පුජ්‍යලයක් විදිහට අපි සමාජයේ අගය කරනවා. හිත පාලනය කරගන්නට බැරිව හිතට විවාගාත යන්ත ඉදහරින පුජ්‍යලයා අයහපත් පුජ්‍යලයක් විදිහට සමාජයේ සලකනවා. එනිසා අපේ යහපත් පුජ්‍යලයක් වෙන්නට නම් මේ හිත පිළිබඳව සැලකිලිමත් වෙන්න වෙනවා. හිත හදන වැඩපිළිවෙලට අපි එකතු වෙන්න වෙනවා. තථාගත බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වුවේ මේ හිත පිළිබඳව සැලකිලිමත් වෙන්න හිත හදන වැඩපිළිවෙලකට යොමු වෙන්න කියන කාරණය. මේ සමාජයේ ගත්තහම සමාජයේ වැඩි පිරිසක් වැඩියෙන් අපේ හිත හදන පිළිවෙලකට වැඩපිළිවෙලකට එකතු වෙලා ඉන්නවද? එහෙම නැත්නම් කය හදන වැඩපිළිවෙල පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරනවද කියලා ටිකක් හිතලා බලන්නට ඕන. කය හදන වැඩපිළිවෙල පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව කය හදන වැඩපිළිවෙලට වැඩිය වඩාත් සැලකිලිමත් වෙන්න ඕනන්නේ හිත හදන වැඩපිළිවෙල පිළිබඳවයි. සමාජය ගත්තහම මේ ශරීරය පිළිබඳව එහෙම නැත්නම් අපේ කය පිළිබඳව හිතන පිරිස වැඩි. ඇඳුමක්, පැළඳුමක් ගත්තත් අපි කය සරසන්නටයි කල්පනා කරන්නේ. විලාසිතා ඇඳුම් පිළිබඳව හිතලා බලනකොට අපි මොනතරම් විවිධාකාර ඇඳුම් නිර්මාණය කරනවද? ඒ වගේම අපේ කොණ්ඩය පිළිබඳව කල්පනා කරලා බලන්න. කොණ්ඩය කපන්ත ඒ වගේම කොණ්ඩය බඳින ක්‍රමය කාන්තාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිරිමියෙක් වෙන්න පුළුවන්. සමාජයේ ගත්තාම කොණ්ඩය පිළිබඳව අපි මොනතරම් සැලකිලිමත් වෙනවද? කොණ්ඩය පිළිබඳව කතා කරනකොට සක්‍ර දේවේන්ද්‍රයාගේ වීණා වාදකයා පංචසික පංචසික කියලා කියන්නේ කොණ්ඩ පහක් වැඳගෙන හිටිය කෙනෙක්. කොණ්ඩ පහක් බැඳගෙන හිටිය මේ පංචසික කියන දිව්‍ය පුත්‍රයා තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වීණා වාදනය කරමින් තමන්ගේ පෙම්වතිය පිළිබඳව සූර්ය වච්ච දෙවඟන පිළිබඳව ගීතයක් ගායනා කරනවා මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පංචසිකව ප්‍රතික්ෂේප කළේ නැහැ පංචසිකගේ ගී හඬ තත්හඬහා සමාන බව බුදුරජාණන් වහන්සේ පංචසිකට අගය කරමින් සඳහන් කරනවා උන්වහන්සේ කතා කරනවා පංචසිකගේ කොණ්ඩය පිළිබඳව ප්‍රතික්ෂේප කළේ නැහැ පින්වතුනි මේ සමාජය ගත්තහම අපේ කය හදන වැඩපිළිවෙල පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන ආකාරය අපි කරන කටයුතු වලින් පැහැදිලි වෙනවා. ඒ වගේම බලන්න අපේ කාන්තාවක් ගත්තොත් කය හදන එහෙම නැත්නම් ශරීරය හැඩගන්වන ස්ථාන හොයාගෙන ගිහිල්ලා ඒ ස්ථානවලදී අපි කය නිර්මාණය කරන්නට ශරීරය හැඩගන්වන්නට මොනතරම් වියපැහැදම් කරනවද ඒ වගේම පිරිමියෙක් ගත්තාම ඒ පිරිමියාගේ කය හදන්නට එහෙම නැත්නම් ශරීරය හදන්නට මොනතරම් වියපැහැදම් කරනවද යම් යම් ස්ථාන හොයාගෙන ගිහිල්ලා ආහාර පිළිබඳව ගත්තත් එහෙමයි දරුවන් ලබන්ත ඉන්න මොහොතේදී අම්මවරු තමන්ගේ දුවට වෙන්න පුළුවන් තමන්ගේ ලේලියට වෙන්න පුළුවන් විවිධාකාර ආහාර පාන සකස් කරලා දරුවා ලස්සන වීම සඳහා මේවා පුතේ අනුභව කරන්න කියලා ලබා දෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ කාලේ අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මා දරුවන් ලවන්ට සූදානම් වන වෙලාවේදී දෙවතාවක් පන්සිල් සමාදන් වුණා. පළවෙනි වතාවේ පන්සිල් සමාදන් වුණේ තමන් වෙනුවෙන්. දෙවනි වතාවේ පන්සිල් සමාදන් වුණේ තමන්ගේ කුස තුල ඉන්න දරුවා වෙනුවෙන්. දරුවා බිහිවෙන්ටත් පෙර ආගම දහමට නැඹුරු කළා. සිංහතුනි නවීන වෛද්‍ය විද්‍යාවෙන් පවා හොයාගෙන තියෙනවා සඳහන් කරනවා. දරුවන් ලබන්ට ඉන්න අම්මලාගේ හිතවිලි කුස තුල ඉන්න දරුවට බලපානවා. මව ගන්න ආහාර පාන කුස තුල ඉන්න දරුවට බලපානවා. එහෙමනම් අර බුද්ධ කාලේ හිටිය අම්මා තමන්ගේ දරුවා කුස තුල ඉන්න දරුවා පිළිබඳව හිතුවේ ඒ දරුවාගේ මනස හදාන්ට ආගම දහමට නැඹුරු කරපු ආගම දහමට යොමු කරපු හොඳ පින්වන්ත දරුවෙක් තමයි ඒ මාතාව ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. එනිසා පින්වතුනේ දරුවන් ලවන්ත ඉන්න අම්මලා පවා වඩාත් සැලකිලිමත් වෙන්න වෙන්නේ. දරුවා ලස්සනට බිහි කරනවා වගේම දරුවා තුළ හොඳ මනසක් ඇතේ. වැඩිහිටියෝ හඳුනන ඒ වගේම ආගම දහමට නැඹුරු වුණ ಗುಣධර්ම වලින් පිරිච්චි හොඳ දුවෙක් හොඳ පුතෙක් බිහි කරන්නටයි අම්මා සැලකිලිමත් වෙන්න වෙන්නේ. ඒ වගේම ඥාතීන් සැලකිලිමත් වෙන්නට ඕන. එනිසා පින්වතුනි අපේ කය හදන වැඩපිළිවෙල වගේම හිත හදන වැඩපිළිවෙලකට යොමු වීම ඉතාමත්ම වැදගත්. කය හදන වැඩපිළිවෙල පිළිබඳව අපි කල්පනා කළොත් අපි ආහාර පාන මොනතරම් ගන්නවද? ආහාර පාන අනුභව කරනකොට මොනතරම් සැලකිලිමත් වෙනවද ධර්මයේ සඳහන් වෙනවා අවිධිමත් ලෙස ආහාර ගන්න පුජ්‍යලෝ පිළිබඳව සමහර අය ආහාර අරගෙන ආහාර හස්තක තව කෙනෙක්ගේ උදව්වෙන් තමයි නැගිටින්නේ ඒ තරම් අධික ලෙස ආහාර අනුභව කරනවා තවත් උදවිය අලං සාටක තමන් ඇඳගෙන ඉන්න ඇඳුම බුරුල් කර කර ඇඳුම බුරුල් කර කර ආහාර ගන්නවා ආහාර අනුභව කරනවා අසීමිත ලෙස තව පිරිසක් ඉන්නවා තත්තා වට්ටක තත්තා වට්ටක කියලා කියන පිරිස ආහාර අනුභව කරලා විනාඩි කිහිපයක් නැගිටින්ත බැරුව එතමම ඉඳගෙන ඉන්නවා ඒ වගේම කාක මාසක කාක මාසක කියලා සඳහන් කරන්නේ පින්වතුනේ ආහාර අනුභව කළාට පස්සේ මුඛය විවෘත කළාම කපුටෙකුට කොටය දාලා අර උගුරේ තියෙන ආහාර අරගන්නට පුළුවන්කම තියෙනවා. ඒතරම් ආහාර අනුභව කරන පුජ්‍යලය සමහර වෙලාවට දකින්ට ඉඩ තියෙනවා. ඒ වගේම බුත්ත වමික බුත්ත වමික කියලා සඳහන් කරන්නේ පින්වතුනි වමාරලා තමන් අනුභව කරපු ආහාර වමාරලා නැවත අනුභව කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලේ එහෙම පිරිස් ඉඳලා තියෙනවා සමහර ප්‍රදේශ ප්‍රාන්ත තිබිලා තියෙනවා ඒ පළාත්වල සමහර පිරිස් ආහාර අනුභව කරලා වෙනම බේසන් හදලා තියෙනවා ඒවට වමාරන්නට ඒ වමාරලා නැවත ඒවා අනුභව කරනවා රසය විඳිනවා ඒ වගේම සමහර වෙලාවට අපේ සමාජයේ පුංචි දරුවෝ රසවත් කෑමක් බීමක් දුන්නොත් තය ගානක් එය අනුභව කරන්නේ හරියට ඒකේ රසය වින්දනය කරන්නට බුත්ත වමික පින්වත්නි මේ විදිහට ආහාර අනුභව කරන්නේ කය පිළිබඳව සැලකිලිමත් වෙලා. කය හදන වැඩපිළිවෙල පිළිබඳව තමයි සැලකිලිමත් වෙන්නේ. සමහර උදවිය පින්වතුනි සඳහන් කරනවා කතා කරනවා ආහාර අනුභව කරනකොට උදෑසන කාලෙට උදේට රජෙක් වගේ ආහාර අනුභව කරන්න කියලා. රජෙක් වගේ ආහාර අනුභව කළොත් අපට ලෙඩෙක් වෙලා ඇඳට වෙලා තමයි ඉන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දිනකට එක වේලයි ආහාර අනුභව කළේ දවල් 10ට පමණ. පින්වතුනි උදෑසන කාලයට ආහාර අනුභව කරන්නට කියන්නේ දියර වර්ගයේ ආහාරයක් සැහැල්ලු ආහාරයක් පැය 12ක් විතර निरा ආහාරව ඉඳලා සැහැල්ලු ආහාරයක් අනුභව කළාම දිරවන්ට පහසු වෙනවා. අදත් ඉන්දියාවේ අම්මලා උදෑසනම අවදි වෙලා කැඳ මුට්ටියක් ලිපේ තියන්නේ. ඒ කැඳ මුට්ටියෙන් කොටසක් ගවයට වෙන් කරනවා. ඊළඟට තමන්ගේ ස්වාමි පුරුෂයා නිදාගෙන ඉන්න තැනට යනවා. ස්වාමි පුරුෂයාගේ දෙපා තුල අල්ලලා සිඹලා වැඳලා ස්වාමි පුරුෂයා අවදි කරලා ස්වාමි පුරුෂයාට කැඳ කෝපයක් පිළිගන්වනවා. ඊළඟට දරුවන් සමග තමනුත් කැඳ ටිකක් අනුභව කරලා දවසේ රාජකාරී කටයුතු ආරම්භ කරනවා. නිරෝගීවන්ත ජීවිතයක් ගත කරන්නට නම් ආහාර පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න වෙනවා. බලන්න අපේ ජීවිතයේ දවසකට මොනතරම් ආහාර අනුභව කරනවද? මේ ආහාර පිළිබඳව අපි කිසිසේ සැලකිලිමත් වෙන්නේ නැහැ. අපි කල්පනා කරන්නේ අපේ ශරීරය හදන්න, ශරීරය වර්ධනය කරගන්න, ශරීරයට ශක්තිය දෙන්න කියන අදහස විතරයි. පින්වතුනි, කය හදන වැඩපිළිවෙල පිළිබඳව කල්පනා කළොත් විවිධාකාර විදිහට අපි කටයුතු කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කය පිළිබඳව සැලකිලිමත් වෙනවා වගේම ඊටත් වඩා වැඩියෙන් හිත හදන වැඩපිළිවෙල පිළිබඳව සැලකිලිමත් වෙන්නට කිව්වා. හිත හදන වැඩපිළිවෙල පිළිබඳව කතා කරනකොට අපි මුලින් බලන්නට ඕන හිත දූෂණය කරන්නේ කුමක් විසින්ද කියලා. හිත නරක කරන්නේ කොහොමද? හිත නරක වෙන්නේ කොහොමද කියන කාරණය. පින්වතුනි හිතට රාගය එනකොට ඒ වගේම හිතට ද්වේෂය තරහ සිතුවිලි එනකොට හිතට මෝහය එනකොට ඒ හිත දූෂණය වෙනවා රාගයෙන් හිත දූෂණය වෙනවා දේශයෙන් හිත දූෂණය වෙනවා මෝහයෙන් හිත දූෂණය වෙනවා රාගය කියන සිතුවිල්ල මහා නරක සිතුවිල්ලක් රාගික හැඟීමක් ඇති වෙනකොට බලන්න තමන්ගේ ශරීරයේ ස්වභාවය පවා වෙනස් වෙනවා. රාගික සිතිවිලි ක්‍රියාත්මක කරන්නට ගියොත් ඒ ජීවිතේ පසුතැවිලි වෙන අවස්ථා බහුලයි පිංතුනි. හැම කුජලයකටම රාග සිතිවිලි, දේශ සිතිවිලි, මෝහ සිතිවිලි ඇති වෙනවා. මේ රාග සිත්විලි, දේශ සිත්විලි, මෝහ සිත්විලි ඇති වෙනකොට ඒවා ක්‍රියාත්මක කරන්නට යනවා අපට ජීවිතයේ විඳව විඳව පසුතැවිලි වෙන ජීවිතයක් බවට අපේ ජීවිතේ පත් කරගන්නයි වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ රාග සිතිවිලි ඇති වෙන වෙලාවේදී, දේශ සිතිවිලි ඇති වෙන වෙලාවේදී මෝහ සිතිවිලි ඇති වෙන වෙලාවේදී හිත පාලනය කරගන්නට හිත සංවර කරගන්නට මහන්සි ගන්න. තමන් කවුද කියලා අවබෝධ කරගෙන තමන්ට මේ දේ ගැළපෙනවද කියලා කල්පනා කරලා තමන්ගේ හිත පාලනය කර ගැනීම වටිනවා. පින්වත්නි සෑම පුජ්‍යලයකටම මේ සිතවිලි එනකොට ඒ සිතුවිලි පාලනය කරගන්න පහසුම ක්‍රමය තමයි තමන් කවුද කියලා හිතනවා. පින්වත්නි අපේ අම්මලා අප්පච්චිලාට ඇතිවන සිතුවිලි ක්‍රියාත්මක කරන්ට ගියානම් අද සමහර වෙලාවට පෞල් ජීවිත විනාශ වෙලා පෞල් ජීවිතවල අරගල ඇති වෙලා මහා කරදර බාධකවලට මුහුණ පාලා කටයුතු කරන්ට වෙන්නේ අපේ අම්මලා තාත්තලා කල්පනා කරනවා තමන්ට ඇති වෙන සිතුවිලි ඇති වුණ වෙලාවේදී කල්පනා කරන්නේ අපට මේ දේ කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. අපි අම්මා කෙනෙක්, අපි තාත්තා කෙනෙක්, අපට දරුවෝ ඉන්නවා. ඒ නිසා අපට මේ වැඩේ ගැලපෙන්නේ නැහැ. හිත පාලනය කරගත්තා. ඒ හිත පාලනය කරගත්ත නිසා ඒ අම්මලා තාත්තලා අදත් සතුටින් ජීවත් වෙනවා. අපි හැමෝම තමන්ට ඇති වෙන සිතිවිලි පාලනය කරගන්නට පහසුම ක්‍රමය තමයි තමන් කවුද කියලා අවබෝධ කරගන්නවා. ස්වාමීන් වහන්සේටත් එබඳු සිතිවිල්ලක්ෙන් ඉඩ තියෙනවා. ඒ වෙලාවේදී කල්පනා කරන්නේ මගේ මහානකමට ගැලපෙන්නේ නැහැ. මගේ මහානකමට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම මේ වැරදි වැඩේ කරන්නේ නැහැ. බලන්න අපි හැමෝටම හිත පාලනය කරගන්නට ලේසි ක්‍රමය තමයි තමන් කවුද කියලා අවබෝධ කරගන්න එක. පින්වත්නි, ද්වේෂය කියලා කියන්නේ මහා නරක සිතිවිල්ලක්. ද්වේෂය ඇති වුණ වෙලාවට තරහ ඇති වුණ වෙලාවට තමන්ගේ මූණේ ඉරියව් වෙනස් වෙනවා. ඒ වගේම කටහඬ පාලනය කරගන්නට බෑ. ඒ වගේම ශරීරය වෙවුලනවා. ලේ ගමන වැඩි වෙනවා. පින්වත්තුනි බණ පොතේ සඳහන් වෙනවා දේශය පිළිබඳව හරියට දෙපැත්තෙන් ගිනි ගන්න මැද අසුචි තැවරුණ සොහන් ගිනි පෙරෙල්ලක් වගේ දෙපැත්තෙන් ගිනි ගන්න දෙපැත්තෙන් ගිනි ගන්නවා අල්ලන්න පුළුවන් කමක් නැහැ පිච්චෙනවා ඒ වගේම මැද අසූචි තැවරුණ මැදින් අල්ලන්න පුළුවන්කමක් නැහැ ගඳ ගහනවා. පිංගතුනි දේශය කියලා කියන්නේ තරහ සිතුවිල්ල කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක්. දෙපැත්තෙන් ගිනි ගන්න මැද අසුචිතවරුණු සොහොන් ගිනි පෙරෙල්ලක් වගේ. බලන්න දේශය ඇති වෙලා යම්කිසි ක්‍රියාවක් සිද්ධ කරන වෙලාවකදී යම්කිසි තීරණයක් අරගෙන යම්කිසි ක්‍රියාවක් සිද්ධ කළපු වෙලාවේදී අපි මොනතරම් සමාජයේ අපහාස වින්දනය කරනවද අපහාසයටපත් වෙනවද ඒ වගේම පින්වතුනි අපි ගන්න තීරණ නිසා මොනතරම් සමාජය අපහසුතාවයටපත් වෙනවද පින්වතුනි දේශය කියලා කියන්නේ අපි යටපත් කරගත යුතු එකක් ඒ වගේම මෝහය කියලා කියන්නේ අඥාන සිටිවිලි. පින්තුනේ අඥාන සිටිවිල්ල තුලිනුත් අපි අපේ හිත දූෂණය වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ රාගක්කය, දෝසක්කය, මෝහක්කය. රාගේ නසන්න, දෝෂේ නසන්න, මෝහේ නසන්න. රාගය, දේශය, මෝහය යටපත් කළ විට ඒ ජීවිතය යහපත් ජීවිතයක් බවට පත් වෙනවා. පින්වතුනි හිත අපවිත්‍ර කරන්නේ හිත කිලිටි කරන්නේ මෙන්න මේ රාග දේශ මොහ කියන අකුසල සිතිවිලි වලින්. අකුසල සිතිවිලි වලින් හිත නරක් කරනකොට හිත දූෂණය කරනකොට පින්වතුනි අපි හිත හදාගන්නේ කොහොමද? හිත හදන වැඩපිළිවෙලකට යොමු වෙන්නේ කොහොමද? හිත හදන වැඩපිළිවෙලේ පළවෙනි පියවර විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිල්වත්කම. ඒ වගේම දෙවැනි පියවර සමාධිය. තුන්වෙනි පියවර ප්‍රඥාව. හිත හදන වැඩපිළිවෙලේ පළවෙනියම අවස්ථාව තමයි සිල්වත්කම. සීලය කියලා කතා කරන්නේ කය රැක ගැනීම, වචනය රැක ගැනීම. කයින් වැරදි වැඩ කරන්නේ නැහැ. වචනය වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැහැ. කයත් වචනයත් රැකගත් තැන සිල්වත්කම තියෙනවා පින්වතුනි. ගිහියන් විදිහට අපි ආරක්ෂා කරන සීලය පංච සීලය. පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන පුජ්‍යලයා මොනතරම් සැනසිරිදායක ජීවිතයක් ගත කරනවද? පින්වතුනි, සිල්වත්කම ජීවිතය බබලවන තත්වයටපත් කරනවා. ඒ නිසා සීලය කියලා කියන්නේ අපේ හිත හදන වැඩපිළිවෙලේ පළවෙනි පියවර. සීලවන්ත ජීවිතයක් ගත කරන පුජ්‍යලයා සැනසිරිදායක ජීවිතයක් ගත කරනවා. ඒ වගේම දෙවනි පියවර විදිහට සඳහන් කරන්නේ සමාධිය. සමාධිය කියලා කියන්නේ හිත ඒකාරමුණකට ගැනීම. ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ පිනවන වේලාවේදී එහි ඇති අනිත්‍ය භාවයේ පිළිබඳව දුක් සහගත භාවයේ පිළිබඳව අනාත්ම භාවයේ පිළිබඳව අවබෝධ කරගෙන කටයුතු කළොත් පින්වතුනි හිතේ කර්මණකට ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම හිත හදන වැඩපිළිවෙලේ තුන්වෙනි පියවර ප්‍රඥාව ඥානවන්ත විදිහට කටයුතු කිරීම අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීම මේ අනවබෝධය නිසාම තමයි විවිධ ගැටීම් විවිධ හැලහැප්පිලි නිසා මානසික ආතතියෙන් යුක්තව ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. එනිසා අපි වඩාත් සැලකිලිමත් විය යුතු අවස්ථාවක් වින්තුනේ. ප්‍රඥාවෙන් ජීවත් වෙන එක, ඥානවන්තව ජීවත් වෙන එක අපි අවබෝධයෙන් යුක්තව කටයුතු කරන එක. පින්වතුනි නිවසක් ලස්සන වෙන්න නිවසක ජීවත් වන උදවිය පිළිබඳව නිවස ජීවත් වෙන පිරිස සමගියෙන් සමාදානයෙන් කටයුතු කරන්ට වෙනවා. නිවසක් ලස්සන වෙන්න නම් ඒ පිරිස ඥානවන්තව කටයුතු කළොත් දරුවන්ට ආදර්ශ සම්පන්න ජීවිත අම්මලා අප්පච්චිලා ගත කරනවා නම් ඒ වගේම පින්වත්තුනි දරුවන් විසින් අම්මලා අප්පච්චිලාගේ වටිනාකම අවබෝධ කරගෙන කටයුතු කරනවා නම් ඒ ජීවිතයේ පෞල් ජීවිතය ආලෝකමත් වෙනවා. අපි gedara රජ්ජුරුව විදිහට කතා කරන්නේ සලකන්නේ තාත්තා. ඒ වගේම gedara බුදුරජාණන් වහන්සේ gedara බුදුන් විදිහට සලකන්නේ අම්මා. gedara රජ්ජුරුව විදිහට සලකන තාත්තා අම්මා කල්පනා කරන්නට ඕන ඒ gedara රජුරුවන්ගේ රජ পদවි ආරක්ෂා කරන්නට. ඒ වගේම gedara බුදුරජාණන් වහන්සේ බුදුන් විදියට සැලකෙන අම්මා ඒ අම්මගේ බුදු পদවි ආරක්ෂා කරන්නට තාත්තා අවබෝධයෙන් කටයුතු කරන්නට ඕන. මේ දෙන්න අතර මේ පිළිබඳව අවබෝධ කරගෙන තියෙනවා නම් පින්තුණි ඒ පෞල් ජීවිතය ආලෝකමත් වෙනවා. gedara රජ්ජුරුව විදිහට කතා කරන රජ්ජුරුවන්ගේ කොන්ද කඩලා දානවා සමහර තැන්වල අම්මලා විසින්. gedara රජ්ජුරුව විදිහට සලකන තාත්තගේ යම් යම් අඩුපාඩුකමක් තියෙනවා නම් දරුවෝ ඉස්සරහා ඒ පිළිබඳව චෝදනා කරනවා. දරුවෝ ඉස්සරහා චෝදනා කරනකොට දරුවෝ කල්පනා කරනවා තාත්තා ඒ තරම් වටිනාකමක් තියෙන කෙනෙක් නෙවෙයි. ඒ වගේම gedara බුදුන් විදිහට සලකන අම්මට තාත්තා නරක වචනයෙන් කතා කරනවා නම් තාත්තා ඒ gedara බුදුන් විදිහට සලකන අම්මට තාඩන පීඩන කරනවා නම් ඒ අම්මගේ වටිනාකම පහතට දාලා දානවා දරුවෝ කල්පනා කරනවා අම්මාගේ තරම් වටිනා කෙනෙක් නෙවෙයි කියලා. ඒ නිසා අම්මලා අප්පච්චිලා දෙපැත්තෙන්ම කල්පනා කරලා බලන්නට ඕන අම්මගේ වටිනාකම තාත්තා ඇතිකරන්න තාත්තගේ වටිනාකම අම්මා ඇතිකරන්නට කල්පනා කරන්නට ඕන. අවුරුද්ද දවසට අම්මට පුළුවන්කම තියනවා නම් පුතේ තාත්තට බුලත් අතක් දීලා වැන්දද අවුරුදු චාරිත්‍ර ධර්ම කරමු අපි. පුතාට බුලත් අත දීලා තාත්තට වඳින්න කියලා අම්මා කියනවා. තාත්තා දරුවට හිසాత ගාලා ආශිර්වාද කරලා පුතේ අම්මට කතා කළාද අම්මටත් බුලත් අත දීලා වඳින්න තාත්තා දරුවට බුලත් අත දීලා අම්මට වඳින්න යොමු කරනවා නම් අම්මා තාත්තගේ වටිනාකම ඇති කරනවා තාත්තා අම්මගේ වටිනාකම ඇති කරනවා ඒ වගේම දරුවාගේ උපන්දිනයේ දවසට තාත්තට පුළුවන්කම තියනවා නම් තෑගි දෙකක් අරගෙන ඇවිල්ලා එකක් පුතාට දීලා සතුටු කරලා අනිත් තෑග්ග පුතාට දීලා පුතේ අම්මට දීලා වඳින්න. පුතා බිහි කරන දවසේ අප්‍රමාණ වේදනාවක් වින්දේ අම්මා. ඒ නිසා අම්මා හරි වටිනා ජීවිතයක් අම්මට මේ තෑග්ග දීලා වඳින්න. මේ විදිහට පින්වතුනි gedara අම්මයි අප්පච්චි දෙන්න ඥානවන්තව කටයුතු කරනවා නම් ඒ දරුවා අම්මගේ වටිනාකම අවබෝධ කරගන්නවා තාත්තගේ වටිනාකම අවබෝධ කරගන්නවා ඒ දරුවෝ නිසා කවදාවත් අම්මට තාත්තට දුක් කඳුළු හෙලන්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒ අම්මා තාත්තා දෙන්න කවදාවත් අතරමං කරලා දාන්නේ නැහැ. ඒ අම්මට තාත්තට නොසලකා හරින්නේ නැහැ. බුදුබණ කියන බුදුබණ අහන රටේ සමහර අවස්ථාවලදී අපි දකිනවා අම්මට නොසලකන තැන් තාත්තට නොසලකන තැන් ඒකට ප්‍රධාන හේතුව තමයි දරුවන් අම්මගේ වටිනාකම දන්නේ නැතිකම තාත්තගේ වටිනාකම දන්නේ නැතිකම අම්මගේ වටිනාකම තාත්තගේ වටිනාකම මේ විදිහට අම්මා තාත්තා විසින්ම ගොඩනගනවා නම් ඒ දරුවන් තුල අම්මා අප්පච්චිගේ වටිනාකම හොඳට අවබෝධ වෙනවා. ඒ අම්මලා තාත්තලාට ඒ දරුවෝ නොසලකා හරින්නේ නැහැ කවදාවත්. පින්වතුනි, මෙහෙම දරුවෝ හැදුවොත් මෙහෙම අම්මගේ වටිනාකම තාත්තගේ වටිනාකම දරුවන් අම්මලා තාත්තලා විසීම ගොඩනගපුවම පින්වත්නි මොනතරම් ලස්සන පෞල් ජීවිතයක්ද ඒ පෞල් ජීවිතය ගත කරනකොට කවදාවත් මනසට හානියක් නැහැ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ කාරණය තමයි පින්වතුනි හිතක් බිඳුනොත් එහෙම නැවත ඒක එකතු කරන එක ඊටාම අමාරු කාරණයක්. අපි කල්පනා කරමු වීදුරු වාදනයක් වීදුරු වාදනයක් දෙකට පැලුනොත් අපට ගම් ටිකක් දාලා අලවන්න පුළුවන්කම තියෙනවා. අලවලා නැවත පාවිච්චියට ප්‍රයෝජනයට ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම අපි ප්‍රයෝජනයට ගත්තට ඒ වීදුරු වාජනය දෙකට පැලුනට පස්සේ ගම් ටිකක් දාලා අලවලා නැවත සකස් කරාට අර පෙර තිබුණු ලස්සන නැහැ. පෙර තිබුණු අලංකාර බව නැහැ පින්වතුනි. දැන් අම්මලා දන්නවා අම්මලා කලයක් සිදුරු වුණාම අම්මලා විවිධාකාර විදිහට ඕක අලවලා ආලේප කරලා නැවත ප්‍රයෝජනයට ගන්නවා. කලගෙඩිය මුලින් තිබුණු ස්වභාවයේ ලස්සන සුන්දර භවයේ පිලිසකර කරාට පස්සේ නැහැ. ඒ වගේ පින්වතුනි අමනාපකමක් ඇති වුණොත් හිත් රිදීමක් ඇති වුණොත් හිත් paludu වීමක් ඇති වුණොත් එහෙම යම් කිසි විදිහකට දෙදෙනෙක් අතර හිත් තමනාපකමක් ඇති වුණොත් නැවත හිතවත් වුණත් අර පෙර තිබුණු ලස්සන පෙර තිබුණ හිතවත්කම නැවත ගොඩනගින්නේ නැහැ. කලාතුරකින් දක්ෂයෙකුට පුළුවන්කම තියනවා වීදුරු වාදනයේ දෙකට බිඳුනට පස්සේ ගම් දාලා කැඩුනද කියලා හොයන්ට බැරි වෙන විදිහට అలවන්ට කලාතුරකින් දක්ෂයෙකුටයි ඒ දේ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ හිත පළදු වුණාට පස්සේ තමන් ගොඩාක් සැලකිලිමත් වෙලා කල්පනාකාරීව කටයුතු කරලා නැවතේ හිතවත්කම ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක අමාරු කාරණයක්. ඒ නිසා විශේෂයෙන් පෞල් ජීවිතයක් ගත කරනකොට අම්මලා ලේලිලා සමග බෑනලා සමග කටයුතු කරනකොට තාත්තලා ලේලි සමග බෑනා සමග කටයුතු කරනකොට ඒ වගේම තරුණ දියණිවරු තරුණ පුතාලා නැන්දම්මා සමග මාමණ්ඩි සමග කටයුතු කරනකොට අම්මා අප්පච්චි සමග කටයුතු කරනකොට අම්මගේ තාත්තගේ හිත රිදෙන විදියට නම් කටයුතු කරන්න එපා. ඒ වගේම නැන්දම්මගේ මාමණ්ඩිගේ හිත රිදෙන විදියට නම් කටයුතු කරන්න එපා. ඒ වගේම අම්මලා අප්පච්චිලා හොඳට මතක තියාගන්න දරුවන්ගේ හිත රිදෙන විදියට කටයුතු කරන්න එපා. ඒ වගේම ලේලියගේ බෑනනුවන්ගේ හිත රිදෙන විදිහට කටයුතු කරන්න එපා. එහෙම කටයුතු කළොත් එහෙම හිත බිඳුනොත් එහෙම අපට අර බෑනගෙන් ලේලිගෙන් සැලකුම් ගන්න අමාරුයි. ඒ වගේම අපි අසරණ වුණ වෙලාවකදී ඒ අය අපට පිහිට වුණත් අර මුලින් තිබ්බ ලෙන්ගතුකමට අනුව පිහිට වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්තුනි අපට එබඳු අවස්ථාවකදී කනගාටුවෙන් තැවි තැවි කටයුතු කරන්නට වෙනවා. ඒ නිසා අපි තැවෙන්නේ නැතිව සතුටෙන් ජීවත් වෙන්න නම් හිත අමනාපකමක් ඇති කරගන්නේ නැතුව හිත බිඳෙන විදිහට කටයුතු කරන්නේ නැතුව අපි කටයුතු කරන්ට වග බලා ගැනීම ඊටාම වටිනවා පින්වතුනි. මේ හිතේ ස්වභාවය පිළිබඳව කල්පනා කරනකොට පින්වතුනි මේ හිතට තමයි අපි නිවැරදි தത്വයට නිවැරදි මාවකටකට යොමු කරන්නට පුළුවන්කම තියෙන්නේ ඒ වගේම අපේ ජීවිතය අඩාල කරලා අපි අයහපත් මාර්ගයකට යොමු කරන්නට පුළුවන්කම තියෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුරංගමං හිතට පුළුවන්කම තියනවා දුර ගමන් යන්නට. ඒ වගේම ඒකචරං තනිව හැසිරෙන්නේ. ඒ වගේම අසරීරං ශරීරයක් නැහැ. ගුහාසයන් ගුහාවක වාසය කරන්නේ. යේ චිත්තං මෙන්න මේ කියන සිත සංයමෙස්සන්ති යම් කිසි කෙනෙක් දමණය කරගත්තොත් මොක්ඛන්ති මාර වන්දනා මාරයාගෙන් අත මිදෙන්න පුළුවන්කම තියෙනවා අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන නිවනින් සැනසීම උදා කරගන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා පින්වතුනි කල්පනා කරන්නට ඕන මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ ඊටාම අපහසුයෙන් ලබාගත් ජීවිතයක් හරියට කෝටි ගණනාවක් වටිනා ලොතරැයියක් දිනුවක් ඇදුනා වගේ. අපි මේ සමාජයේ ඉන්න අය ලොතරැයි මොනතරම් ගන්නවද? හැබැයි කීයෙන් කී දෙනෙකුටද ලොතරැයියක් ඇදෙන්නේ? ඒ වගේ පින්වතුනි මේ මිය යන සියලු දෙනාම මනුස්සාත්ම භාවයට එන්නේ නැහැ. මනුස්සාත්ම භාවය හරියට කෝටි ගණනාවක් වටිනා ලොතරැයියක් ඇදුනහා සමානයි. කෝටි ගණනාවක් වටිනා දිනුමක් ඇදුනහම සමහර උදවිය ඒ මුදල හරියට වියදම් කරන්නේ නැතුව හරියට පාලනය කරගන්නට බැරුව අවුරුදු 10ක් 15ක් යනකොට තියෙන මුදල ලබාගත් මුදල තමන් යොදවලා තමන් සිටියටත් වැඩිය පහතට වැටෙන තත්වයකටයිපත් වෙන්නේ ලොකු මුදලක් වියදම් කරලා වාහනයක් අරගෙන ඉඩමක් කඩමක් අරගෙන ඒ ඉඩමට අවසානයේ දිනියෙම වගාවක් දාන්නේ නැතුව ඒ ඉඩම නිසාම වැටමායිමට අරගල ඇති කරගෙන සමහර වෙලාවට මානසිකව විඳවනවා ඥානවන්ත පුජ්‍යලයා ඒ විශාල මුදල ලැබුණට පස්සේ ඒ මුදල නිවැරදි විදිහට යොමු කරලා තමනුත් සතුටෙන් ජීවත් වෙනවා දරුවනුත් සතුටෙන් ජීවත්ව තබනවා ඒ වගේම මුණුබුරු මිනිබිරියන් පරම්පරා ගණනාවකට යහපත සලසනවා. අන්න ඒ වගේ පින්වතුනි මනුස්සාත්ම භාවය ලබාගත් පුජ්‍යලයා හරියට මේ මනුස්ස ජීවිතයේ වටිනාකම දන්නේ නැතුව තමන්ගේ හිතට අයාලයන්ට ඉඩ දීලා තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා මරණින් පස්සේ සතර අපායට ඇද වැටිලා අනන්ත කාලයක් දුක් විඳිනවා ඥානවන්ත පුජ්‍යලයා මේ මනුස්ස ජීවිතයේ වටිනාකම අවබෝධ කරගෙන ලබාගත් බෞද්ධ ජීවිතයේ වටිනාකම අවබෝධ කරගෙන අර ඥානවන්ත විදියට ලොතරැයියක් දිනුමක් ඇදුනේ පුජ්‍යලයක් පරම්පරා ගණනාවකට සිත සැලසුවා වගේ හිත පාලනය කරගෙන හිතට රාගය, ద్వේෂය, මෝහය එන්ට දෙන්නේ නැතුව හිත තුල සිල්වත්කම ඇති කරගෙන සමාධිය ඇති කරගෙන ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරලා හිත පාලනය කරගෙන පින්වතුනි තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්නවා ලබාගත් මනුස්ස ජීවිතය අර්ථවත් කරගන්නවා ලබාගත් බෞද්ධ ජීවිතයෙන් ප්‍රතිඵල නෙලාගෙන මෙලව ජීවිතය සනසලිදායකව ජීවත් වෙනවා සසරෙදී සසර ගමන සුවපත් කරගෙන අවසානයේදී මේ ඝෝර භයංකාර සංසාර සාගරයෙන් ඈතව ලබන අමා මහ නිවන් සුවයෙන් සැනසීම උදා කරගන්නවා. ඒ නිසා ඥානවන්ත පිරිසක් විදිහට කය හදන වැඩපිළිවෙලටත් වඩා හිත පිළිබඳව සැලකිලිමත් වෙලා හිත හදන වැඩපිළිවෙලට යොමු වෙලා තමන් ලබාගත් මනුස්ස ජීවිතය අර්ථවත් කරගෙන මෙලව ජීවිත පරලොව ජීවිත දෙපැත්තම සාර්ථක කරගෙන අවසානයේදී අමා මහ නිවන් සුවයෙන් සැනසෙන්නට මේ උතුම් ධර්ම දේශනාවත් අවස්ථාවක් කරගන්නට කියලා අපි සිහිපත් කරමින් ධර්ම දේශනාව නිමා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි